ආරක්ෂ්‍ය පුවතක් වෙත දීප ව්‍යාප්ත මට්ටමින් සිදු කරන යුක්තිය මෙහිුමේදී ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ පැය 24 තුළ 547 දෙනෙකු අත්අඩංගුවටගත් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. මද්‍රව්‍ය වරදිවලට සම්බන්ධ 417 දෙනෙක් ඒ අතර වෙති. අපරාධකරුවන්ගේ ලැයිස්තුවේ සිටි 130 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබේ. මද්‍රව්‍ය සඳහා බැහැ වූ දෙදෙනෙකු පුනරුත්ථාපනයට යොමු කළ බව අමාත්‍යාංශය පවසයි. දැන් විදෙස් පොතා ගාසා තීරයේ රෆා නගරයෙන් පලා යන සාමාන්‍ය වැසියන් ඉලක්ක කර ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරන බවට හමාස් සංවිධානය චෝදනා කරයි. ඊයේ ලෙස එල්ල වූ ඊයේ ලෙස එල්ල කරන ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් දසදෙනෙක් මරණයට පත් වූහ. රෆා නගරයේ ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර වලින් සාමාන්‍ය වැසියන් දහස් ගණනකට දිවි අහිමි විය හැකි බවට ජගත් සංවිධානය අනතුරු අඟවා තිබේ. දැන් ක්‍රීඩා පුවත ජාතික කනිෂ්ඨ වයස අවුරුදු 20න් පහළ කාන්තා හා පිරිමි වොලිබෝල් පුහුණුකරුවන් බඳවා ගැනීමට දැන් අයදුම්පත් බාර ගන්නා බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය පවසයි. සුදුසුකම්ලත් අපේක්ෂිකාවන්ට ලබන 29 වෙනිදා දක්වා අයදුම්පත් යොමු කළ හැකිය. අපගේ එසන පුවත් එපමණයි. එසන පුවත් ගෙවි ගිය පැයේ කාලින සිදුවීම් පෙළ ගැස්ම තාක්ෂණීය මුසු අපේ ගොවිතැනින් ආහාර භෝග නිෂ්පාදනය වඩා කාර්යක්ෂමව හා ඵලදායීව ඉටු කිරීමටත් ගොවි රජවරුන්ගේ සිනහව හා කඳුල සමග උරෙන් නුර ගැටීමටත් ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් උදා කර ගැනීමට සෞභාග්‍යයේ දැක්ම ඔස්සේ යමින් කෘෂි කර්මාන්තයේ සෞභාග්‍යයේ උදෙසා ගුවන්විදුලි මාධ්‍යයේ විශිෂ්ටත්වය අත්කර ගැනීමට ගොවිතැනට පෑයක් සෑම සඳුදා දිනකම උදෑසන 9ට ගුවන් විදුලි ගොවි සේවාව සමග කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නවම් පෝදා පූජා සඳහා වන්දනාව බුදු පියාණන් වහන්සේ නිරෝධ සමාපත්තෙන් වැඩ සිටි භාග්‍යවතුන් වහන්සේගේ මුක්තක ධාතුන් වහන්සේ සහ කේශ ධාතුන් වහන්සේ වැඩ සිටින අතිපූජනීය බදුන මුතියංගන රාජමහා විහාරස්ත පින්බිමේ සිට පෝදා අලුයම 6:25 සිට පසුදා පහන වනතුරු සජීවීව ජාතික ගුවන්විදුලි ස්වදේශී සේවය පින් බරදායකත්වය යන් කෙටියා අප නිවසේ අපි නොහිටියත් හ්ම් දරුවන්ගේ සුරක්ෂිත අනාගතයට ඉතුරු කරන්නයි සුව රැකගන්නයි. BMC රන්කකු ස්මාර්ට් ළමයි තුන්ගෙනුව. ලොතරයි ඉතිහාසයේ තින ගනිමින් සිටිතේ සුපිරි ධන උදානය මෙසේ එළඹෙන වගයි. කෝටි ගණන් දිනුම් ගෙනෙන සැමට ජය නියත සුපිරි ධන සම්පත. අදම ඔබේ ටිකට් පත මිලදී ගන්න. ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයිය. පිරුරු 11 විනාඩි 3යි දැන් වෙලාව. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සුදේශීය සේවයයි. මේ ඉරිදාවේ මෙතෙන් සිට අපි සූදානම් ඔබ හමුවට ගෙනෙන්නට ස්වභාවිත ගීතයේ රස විමර්ශනාත්මක ඇසකින්. අපි රස විඳිමු මේ ඉරිදා සංග්‍රහයයි. ඉරිදා සංග්‍රහය සුභාවිත ගීතයේ මధుර අර්ථ හා රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනිත් අබේසුන්දර. පැනගන්නට ගත්තේ පහන්දුර 3:45ට පමණ. අරුණෝදය උදාවන්නේ මේ දිනවල පෙරවරු 6:10ට පමණ. අයිබෝන් හිතවතුනි ශ්‍රී ලංකා ගුවන් විදුලිය සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් විකාශය වන ඉරිදා සංග්‍රහයයි මේ ආරම්භ වන්නේ. දේශප්‍රේමය යනු යමකට ඇති ලෝභය නොව තම උපන් රටටත් ඒ රටේ ජනතාවටත් ඇති අසීමිත ආදරයයි. අකාලයේ මියපරලොව ගිය මිනිස්්‍ය තත්වයන් තුළ උපරිම සේවයක් කළ සිතුවම් ඇඳි සිත්තර ගුරුවරයෙක් සමන් සිත්තරාගේ අදහසක් ඒ. Where the mind is without fear and The Head is Held High මේ ගීතාංජලියේ 35 වෙනි කවියේ ඉංග්‍රීසි පරිවර්තනයේ මුල් පේළිය. මේ කවි කියවපු නාගමසේකරයන් රචනයක් කළා අමරදේවයන් ඒ රචනය කවිය ගීයක් බවට පත් කළා. ඒ ගීතය අසීමිත ජනාදරයට පත් වුණා. අපිත් වරින් වර එම ගීතය ඉරිදා සංග්‍රහයෙන් විකාශය කොට තිබෙනවා. මේ කාලේ හොඳයි. පෙබරවාරි මාසේ නිදහස් උත්සවය පැවැත්වුණා. මහල් බවින් පරසතුරු ආක්‍රමණ වලින් කිසියම් වූ නිදහසක් ලැබූ මාසයක් පෙබරවාරි 4 වෙනිදා. එම නිසා අපි මේ ගීතය රස විඳිමු. නම් පවුල් ලෝකය කැදලිවනට නොබෙරි ඥානය නිර්මල් වී පියෙන් තොර හිත කෙලින් ලබාගෙන සිටිනට හැකි කොහියෝ ඒ දහසේ ස්වර්ග රාජයට මාගේ දේශේ අවදි කරනු මැන විරාලනේ සත්‍යය පතුලින් ගලනා පිරිසිදු වචන කොහිද ඇත්තේ ගතානුගතිකව පැවතෙන සිරිතේ මරු කතරට වැඩිලා නිර්මල ජල ධාරාව තල්කවේ සිඳි ගිලි නොගියේ හේව් නිදහසේ සල්ගලාටයට මාගේ දේශය අවදි කරනු නැන පියාණනේ පසුම බසින වීර්ය පිරිකුම් බව දෙසට හැට විදහා සදා දියුණු වන සිතිවිලි උදෙසා කම් කටයුතු උදෙසා ඉදිරිය වෙත ඔබ මා සිත යොමවා ඇත්තේ කොතැනකදෝ ඒ නිදහසේ සර්ගලාජයක මාගේ දේශන අවදි කරනු නැන් පියාණනේ මතු අදහස් නම් පවුලින් ලෝක කැදලි වලට නොබෙවි ඥානයේ තාවි ජීන් පොරව හිසකෙන් තබාගෙන සිටිනට හැකි කොයියෝ ඒ නිදහසේ සල්ගරාජයට මාගේ දේශය අවදි කරනු මැන යාරේ කෙනෙකු කරන නරක ක්‍රියා හෝ හොඳ ක්‍රියා හටගන්නේ ඔහුගේ අභ්‍යන්තරයෙන් එහෙයින් කෙනෙකුගේ බාහිර ක්‍රියා වෙනස් වන්නට නම් ඔහුගේ අභ්‍යන්තරය වෙනස් විය යුතුය. වරද කළ ළමයෙකුට දෙන දඬුවමින් හෝ දීර්ඝ අනුශාසනාවෙන් හෝ සිදු නොවන වෙනස සමහර විට ගුරුවරයාගේ දයාන්විත බැලීමෙන් සිදුවන බව ගුරුවරු දන්නවා. එසේ වන්නේ දඬුවමට හෝ අනුශාසනාවට විනිවිද ගිය නොහැකි තැනකට ගුරුවරයාගේ අවංක දයාන්විත බැල්ම ගමන් කරන බැවින් එම දයාන්විත බැලීම නිසා ළමයා තුල ඒ මොහොතේදී ඇතිවන්නේ නියම ආගමික අධ්‍යාපනයක් සාමා චිත්‍රපටයට දේවානන්ද වෛද්‍යසේකර තනුව නිර්මාණය කරමින් ගැයූ ගීතයක් තිබෙනවා ඒ ගීතය රචනා කළේ ස්වර්ණශ්‍රී බණ්ඩාර ගීපද රචකයා. ජයතිස්ස අලහකෝන් සංගීතවේදියා මේ චිත්‍රපටයේ පසුබිම් සංගීතය නිර්මාණය කළත් ආශා දෑෂින් කියන ගීතය තනුව නිර්මාණය කරමින් ගැයුවේ දේවානන්ද වෛද්‍යසේකර ගායන ශිල්පියා කියා ඔහු අප සමග පවසා තිබෙනවා. ඊට මිහිරි අරුත්බර ජීවිතය කියවන ගීයක් ලෙස මේ ගීතය තෝරගත්තා ඉරිදා සංග්‍රහය. ඉපදී හද තුල තෙරෙනවා හැම සංවිධානයක්ම අසම්පූර්ණයි වැරදෙන සුළුයි ප්‍රමාද දෝෂ සිදුවන්නට පුළුවන් පරිපූර්ණ අධ්‍යාපනයක් කියා දෙයක් ලෝකේ හොයාගන්නට අපහසුයි. එහෙත් අධ්‍යාපනය අධි අයනය උසස් ගමන අධ්‍යාපනය තමයි රටක දියුණුවේ පදනම වන්නේ. සංස්කෘතියේ විශිෂ්ටම අංගය වන්නේ භාෂාවයි. භාෂා ශාස්ත්‍ර ගැනීම කවියට, ගීතයට, නාට්‍යයට, සිනමාවට ඒ වගේම කෙටි කතා, නවකතා, රචනා කවර දෙයකට වුණත් අවශ්‍යම වෙනවා. භාෂාව දන්නේ නැතුව කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ භාෂාව දත් අය විසින් ලියන ලද ගීත ගුවන් විදුලියේ දහස් ගණනේ ලක්ෂ ගණනින් තැම්පත් කොට තිබෙනවා. එයින් අපි තෝරගන්නවා නාරද දිසාසේකර සහ ජීවරාණි කුරුකුල සූරිය ගැයූ මේ ගීතය. රූපං ජීරති මච්ඡානං ना දැල්වෙන අතරේ සදහම් දීපේ මන්ද ගිලෙන් යම් යම් වැරදි සිදු වුණත් ඒන් ගැටුම් වලට මඟ පෑදෙන්නේ නැහැ. දරුවෙකුගේ නවයෝන් භාවයේ පියමන් කිරීමත් එක්ක විශාල කායික මානසික වෙනස්කම් ඇති වෙනවා. දෙමව්පියන්ට ඒ වෙනස්කම් සමහර විට දකින්නට පුළුවන් වන්නේ ඇටුවම් බෑකු නැත්නම් සාම්ප්‍රදායික ආකල්ප තුල. මේ නූතන සමාජයේ ඊට වඩා වෙනස්. පරිසරය ජීවිතේ වෙනස් වෙන හැටි ඉන්ද්‍රාණි විජේබණ්ඩාර කාලෙකට පෙර ගීයක් ගැයුවා ගුවන් විදුලියට දයරත්න රණතුංග සංගීතවේදියා තමයි මෙහි තනුව නිර්මාණය කළේ අජන්තා රණසිංහයන් විසින් මේ ගීය ප්‍රබන්ධය කොට ඉදිරිපත් කර තිබෙනවා Thank you. මටමයි මට සාම මතකයි ගුරුකාර සරසන්න ලස්සනට මල්ලි වැඩිහිටි දෙකොටස එකමුතු වීම අවශ්‍යයි. තරුණයාට අලුත් බවත් අසාධාරණය නොයිබසන ගතියක් බය නැතිකමක් තිබෙනවා. එහෙත් ඔහුට පළපුරුද්ද නැහැ. වැඩිහිටියාට පළපුරුද්ද තිබෙනවා. එහෙත් ලොව දෙස අලුතෙන් නිදහසේ බැලීමක් ඔහුට නැහැ. මේ දෙකොටස එකිනෙකාට සතුරු නොවි එකමුතු වුවහොත් මනුෂ්‍ය වර්ගයේ දියුණුව වශයෙන් සිදු වෙනවා ඇති. ජීවිතයට භක්තිය සහ ශ්‍රද්ධාව එකතු වීමෙන් කායික ශාන්තියක් මානසික ශාන්තියක් ඇති වෙනවා. ඒ ඇතිවීම අවශ්‍යයි ජීවත් වෙන්න ගැටලු සහ අභියෝගවලට මුහුණ දෙන්නට. ಭಾರತයෙන් ඇහෙන මේ භජන් ගීතය අපට ආලෝචනා නැත්නම් එලි නැත්නම් අපට සංහිඳියාවක් ජීවන මිහිරක් එක් කරන रघुपति राघव राजा राम पतित पावन सीताराम राजाराम पतित पावन सीताराम रघुपति राघव राजाराम पतित पावन सीताराम सीताराम सीताराम भज प्यारे तू सीतारा ईश्वर अल्लाह तेरे नाम सबको सन्मति दे भगवान हर अल्लाह तेरे नाम अब को सन दे भगवान रघुपति राघव राजा राम पति पावन सीता राम ගාථාවේ සුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය ප්‍රමෝදී මතනායක Thank you.